මේ තව ප්‍රශ්නේ මේ කබලින්කාර ආහාර කියූ විට අදහස් වන්නේ මුඛයෙන් ගන්නා ආහාර පමණද ඇස කන නාසය ආදී අනෙක් ඉන්ද්‍රියන් ඔස්සේ ගන්නා ආහාර කබලින්කාර ආහාරයට අයත් නොවේද කියලා මේ ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා. දැන් අද වෙනකොට මේ කබලින්කාර ආහාර කියන්නේ කන බොන ආහාර නැත්නම් හපලා කන ආහාර මේ ආදි වශයෙන් කැබලි කරන ආහාර ඔයාත් විවිධ නම් කියනවා. හැබැයි මේ ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙන දෙයක් තියෙනවා. මොකද්ද පෙන්වන්නේ? කබලින් කාර ආහාරයේ තණ්හා නිදානයි. තණ්හා සමුදයයි. තණ්හා ಜಾති තණ්හා ප්‍රභවයි. කාරණා හතරක් වෙන්නවා. කබලින් කාර ආහාරයේ තණ්හා නිදානයි. එහෙනම් තණ්හා යම් තැනක නැත්නම් කබලින් කාර ආහාරේ කෝ? කබලින් කාර ආහාරයේ තණ්හා නිදානයි තණ්හා සමුදයයි. මුල තණ්හාව. නිදානේ තණ්හාව. කවලින්කාරාරය හටගන්නේ තණ්හාවෙන්. තණ්හා සමුදයයි. කවලින්කාරාහාරයේ ಜಾතිය තණ්හාව. කවලින්කාරාහාරය ගොඩනැගෙන්නේ තණ්හාව නිසා. තණ්හා ප්‍රභවයයි. හපල කණේවා ගොඩනැගෙන්නේ ඒකෙන් නම්. දැන් ඒතොර ලෝතර බුදුරජාණන් වහන්සේලාත් ওই ටික හම්බ වෙනවනේ. කවණිකාර ආහාරය උන්වහන්සේත් වළඳනවා. තණ්හා ජාති වූ තණ්හා ප්‍රභව වූ තණ්හා සමුදය වූ ඉතින් ආදී වශයෙන් ගත්තාම තණ්හා නිදාන වූ කවලින්කාර ආහාරය බුදුරජාණන් වහන්සේ වළඳනවාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කවලින්කාර ආහාර වළඳනවාද නැද්ද කියලා දැන් ප්‍රශ්නය. රාතන් වහන්සේ කවලින්කාර ආහාර වළඳනවාද? කන බොන ආහාරෝ හපලා කනේවා නම් උන්වහන්සේලා වළඳනවා. ඒවා කවලින්කාර ආහාර නම් තණ්හා නිදානයි තණ්හා ජාති තණ්හා ප්‍රභවයි ඔය ආදි වශයෙන් කියුවේ කාරණා හතර තියෙන්න ඕනේ. තණ්හා නිදානයි, තණ්හා ಜಾති, තණ්හා ප්‍රභවයි ආදි වශයෙන්. ඉතින් එහෙ නැතිනම් මොකද්ද මේ පෙන්න්නේ? දැන් ඕක දකින්න ඕනේ. මේ බිලි කරගන්නවා කියන්නේ මොකද්ද? මේ කයට ආහාරයක් වෙනවා. ඒ කියන්නේ කය හැදෙන්න හේතුවක් තියෙනවා. මේ කබලින්කාර ආහාරය කියන වචනේෙන් හේතුව දකින්න ඕනේ. මේ ආහාරයේ තියෙන ආසාව නිසාම මේ ආහාරයේ භුක්ති විඳින්නේ කොහෙන්ද? මේ ආහාරයේ භුක්ති විඳින මේ මස්ලී කයක් ඕනේ. මේ මස්ලී කයකින් රස විඳිනවා. රස විඳින්න භුක්ති විඳින ගත්තාම මොකද වෙන්නේ? තණ්හා නිදාන වෙනවා. කාට කනකොට. රසයට ගිජු වෙලා කනකොට. අන්නේ රසයට ගිජු වෙලා ගත්තාම තමයි තණ්හා නිදාන තණ්හා සමුදය. තණ්හා ජාති තණ්හා ප්‍රභාව වෙලා උපදින්නේ. සකස් වෙන්නේ. මේ නිසා බුදුරන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ආහාරයට කෑදරව ඉන්නවා නම් ඒ තැනැත්තා මේ කයට නැවත කය හටගන්න හේතුකාරකයන් ඉපදවනවා. මේ කාම ලෝකේ කාම කය හටගන්න හේතුවක් උපදිනවා කවලින් කාආහාරින් මේ ආහාරයට ආශා කළොත් මේ කන බොන ආහාරයට ආශා කරපුවාම සිද්ධ වෙන දෙයක් එන කනබොඩ ආහාරයේ කවලින් කාරා උන්නේ මොකක් නිසාද? තණ්හාවෙන් පරිත වෙලා කන නිසා. කය වැඩිෙන්න හේතුව මොකද්ද? ආහාර ගැනීමට කයක් ඕනේ. ආහාර ගැනීම අත්හරින්න බැයි නම් කය අත්හරින්න බෑ. මොකක් නිසාද? ආහාර ගැනීම හේතුවෙන් ආහාරයේ තියෙන ආසාව හේතුවෙන් තමයි භුක්ති විඳින්න මේ කාම කය හටගන්නේ. ඒ නිසා පෙන්නලා යම් කිසි දවසක ආහාර නිරෝධ කළොත් එයා උපදින්නේ බඹලෝ අනාගාමී වෙනවා කියලා. මොකක් නිසාද? ආහාරය නිරෝධ කරපුවාම කාම විඥානේ නිරෝධ වෙනවා. එන මොකක් නිසාද? රසයේ තියෙන කිජුකම තියෙන නිසා ඇති වෙන්නේ මානසිකත්වයක් ඇති වෙනවා. අන්නේ මානසිකත්වයයි මේ මස්ලී කය හදන්නේ නැත්නම් මස්ලී කය විතරක් නෙවෙයි කාම කය ගොඩනගන්න ප්‍රධාන හේතුව. එදා බුදුරන් වහන්සේ දේශනා කරන ආහාර නිරෝධ කරනවා කියන්නේ මොකද්ද? ආහාරයේ තිබෙන චන්දරාගය නිරෝධ කරන්න. එහෙනම් රහ රහ බලන්න කන බලාපොරොත්තු අත්හැරලා ගියා නම් යම්කිසි කෙනෙකුට ආහාරයේ චන්දරාගය නිරෝධයි. ආහාරයේ තියෙන කෑදරකම නැති වෙලා ගියාට පස්සේ කාම කයකින් කාම ලෝකේ උපදින්න තිබිච්ච කය හට ගන්න සංකාරය ඉවරයි. එයා අනාගාමි. ධර්මයේ දැක කෙනෙක් ඒ හේතුවෙන් ආහාරී චන්දරාගේ නැතිකොළොත්. මෙන්න මේකට කියනවා කබලින්කාර ආහාරය කියලා කියන්නේ තණ්හා නිදානයි තණ්හා සමුදයයි තණ්හා ජාති තණ්හා ප්‍රභාවයි තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති මෙන්න තණ්හා තිබුණොත් වෙනදී මොන තණ්හාවද කය හදන තණ්හාව ඇයි රහ විඳින්නේ කයෙන්නේ කඩ තියෙන්නේ කයේ. හවහපාමයි රහ විඳින්නේ. ඈත තියෙන දෙයක් තලු ගැහුවර රහ ඉන්නේ අහගෙන ලස්සන දෙයක් ඈත තියා දැක්ක හැකි. සද්දයක් ඈත තියා ඇහිය හැකි. අහක තියෙන දේ ගන්ධේ නාහයට එනවා. ඒකලා දුවන්න ඕනේ රසයේ එහෙම ළඟට ගිහින් ගන්න ඕනේ එක්කෝ අරන් කන්න ඕනේ. ඇඟට ගත්තාමයි රහ. අන්න ඒතකොට තමයි කය හැදුනාම ස්පර්ශ ආසාව එන්නේ. ඒක තමයි කිව්වේ නේව දවායි නමදායි නමණ්ඩනායි නවිබෝසනායි යාව දේව ඉමස කායස තිතියා යාපනායි විහිංසෝපරතිය බ්‍රහ්මචර්යානුග්ගහයි ඉති පුරාණංච වේදනා පටිහංකාමි නවංච වේදනන්න උපාදිසාමි යාත්‍රාත මේ භවිසති අනවජ්‍යතාජ පාසු විහාරෝ ජාති කියලා ප්‍රත්‍යවේශා කරන්න කියේ. ඒ පාලි වාක්‍යය. ඕක තමයි අපි හැමදාම දානි ගැන කියන රස පිණිස නෙමෙයි අසීමිත බල පුරවා ගන්න නෙමෙයි හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න නෙමෙයි කාම සම්භෝගයන් සඳහා කය සකස් කර ගන්න නෙමෙයි ක්ලාන්ත කිරිලි දුරු කරගෙන බලිකි නිවේදන ඇති කරගෙන මේ ආර්ය මාර්ගයේ පූර්ණ කරන උපනිසිර වෙන්නයි මම මේ ආහාර ගන්න කියලා ගන්න කියලා ප්‍රත්‍යවේශා කරලා ඉන්නේ ওই ටිකමයි අර කිව්වේ පාලියෙන් ඔය කිව්වේ සිංහලෙන් ඉන් කොයි අතින් කිව්වා හරි අදහසයි ඕනේ ඔය අදහස අරන් යලි යලි සිහි කරනවා නම් gedara කෑම ගත්තත් ඕක සිහි කරනවා නම් අර රසය තියෙන කෑදරකම නතර වෙනවා රහ විඳින්න තියෙන බලාපොරොත්තුෙන් අත්හැරලා යනවා හිතින් ලැබිච්ච හැටියට කනවා. ඒකේ රහ විඳින්න ඉන්න බලාපොරොත්තු නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? රස ගන්න කයින් නිසා කය හට ගන්න පළවෙනි හේතුව රස තෘෂ්ණාව. ඒක හරියට හේතුඵල ඇතුව දැක්ක බුදුරයන් වහන්සේ මේ කය හට ගන්න මස්ලී කයක් හට ගන්න විතරක් නෙමෙයි මේ කාම කයක් හට ගන්න මොකක් නිසාද? රස තෘෂ්ණාව මුල් කරගෙන. එදා යම්කිසි බ්‍රාහ්මණය මේ ලෝකෙට බ්‍රහ්මකල්පික මිනිස්සයෝ ස්වයං ප්‍රභා ආලෝකයෙන් ආකාශචාරීව ගිය ඒ බ්‍රහ්ම කල්පිකේ ඉන්න මොකදුනේ මස්ලේකය කැටගන්න මුල වුණේ මේ ලෝකෙට ඇවිදලා මේ ඔලෝකෙ වටේ තියෙන හිරිය දෙයක් වන් පටකයක් තිබිලා ඕක අරගෙන හා දිවේ ගාලා බැලුවා රහයි සසේට ගිජු වෙලා හිටන් මේ ලෝකේ යන්න බැරිලා කාමකයක් මෝරන්න පටන් ගත්තා ඒ මෝරුපේගේ ප්‍රතිඵලය තමයි ලිංගේන්ද්‍රිය සහිත කයක් හැදෙන්න මුල් වෙච්ච එක ඒකෙන් පස්සේ මොකද උනේ කාමයට වහල් වුණා කාමකායයට හේතුකාරී වුණා කෑම. කෑම කාම වුණා. කාම කෑම වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කාමයෙන් අහක් වෙන්න එකන් බඹලෝ උපදින්න බෑ. කාම හිත පහළ වුණොත් මෙහි. ඉතින් කෑමෙන් තමයි කාම හිතේ මුල් වෙන්නේ. ඉතින් කාමයේ හදන හින්දාම තමයි කාම කෑම වුනේ ටිකෙන් ටික. ඔය තමයි කාමී. ඉතින් කෑම කන්න. කෑම කන්න නැතුව දානේ වල දාන්න කියනවා. කෑම කන්න එපා කිය. කෑම කාපුහම උපදිනවා. කාමයේ උපදිනවා. ඒ කියන්නේ ශා බල බල තලු මර මර කෑවොත් දානෙ නෙමෙයි කන්නේ කෑම. දානේ වලදන කෙනා ශා බල බල තලු මරන්නේ නැතුව ජීවිතේ පවත්වන්න ඕන නිසා කෑම ටික ගන්නවා. ආහාර ටික ගන්නවා. කෑම කන අය ශා බල බල තලු මර මර රසේව වෙනම වෙන් කර කර කනවා. වෙනස තෝරා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ කබලින්ක ආහාරය කියන්නේ මෙන්න මෙහෙම එකක්. නිකම්ම කන බොන ඒවා කබලින්කාර ආහාර වෙන්නේ නැහැ. එයි රස ආස්වාදයේ ගිජු වෙලා කාපුවාම තමයි ඒක කබලින්කාර ආහාර ගණයට වැටෙන්නේ. ආහාරයේ කබලින්කාර ආහාර වෙන්නේ ওই ක්‍රමයට. ඉතින් ඕක තේරුම් ගන්න බැරුව හපලා කන ඒවා, විකලා කන ඒවා, පොඩි කරලා කන ඒවා, ඔහොම ඒක ඒවා කියනවා. හැබැයි එකක් අපදුරයන් වහන්සේ වෙන්න පුළුවන් නෙමෙයි හපලා කන ඒවා, විකලා කන ඒවා, කැලි කරලා කන ඒවා ඔක්කොම ඒ පස්සේ හදාගත්ත ආචාර්යවාද. නිසා ඔය ගැන විස්තරයක් බුදුරන් වහන්සේ දේශනා කළේ තණ්හා නිදානයි තණ්හා සමුදයයි තණ්හා ජාතියි තණ්හා ප්‍රභවයයි කියලා. කවලින්කාර හරි විග්‍රහ කරන්න ගිහිල්ලා. කවලින්කාරාරෙහි චන්දරාගේ දුරු කර ගැනීමෙන් ආහාර නිරෝධ වෙනවා කියන එක ආනන්ද හාමුදුරුව ආනන්ද සූත්‍රය සූත්‍රයක් දේශනා කළා. ඒ සූත්‍රය විග්‍රහ කරලා තියෙනවා. කවලින්කාර ආහාර නිරෝධ කරනවා කියන්නේ මොකද්ද? එහි තියෙන ආහාරයේ තියෙන චන්දරාගේ දුරු කිරීම. නොකා වඩිකින් ඉඳලා මැරීම එහෙම නෙමෙයි. ආහාරය දෙන චන්දරාගය දුරු කළා නම් ඒකට කියනවා කබලින්කාර ආහාරය දුරු කළා. එහෙනම් කබලින්කාර ආහාරය කොයින්ද හැදෙන්නේ? චන්දරාගය නිසා ආහාරය දෙන චන්දරාගයයි කියන්නේ කබලින්කාර ආහාරය. ආහාරය කබලින්කාර ආහාරයක් වෙන්නේ චන්දරාගයෙන් කණ්ඩ ගියහම. කබලින්කාර ආහාරයෙන් මිදෙන්න ඕන අය චන්දරාගයෙන් තොර වෙලා ආහාරය පිළිබඳ චන්දරාගය දුරු කරලා කැම ගන්න ඕන. කෑම කියන වචනේට ගන්නවා ඒ විදිහට භෝජනේ ගන්න එහෙමයි.